ඉද උපාසකෝ බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති ජීවිත හේතුපි න අඤ්ඤං සත්තාරං උද්දිසති සද්ධාවන්ත පිනතුනේ හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ අපි මේ සිදු කරගෙන යන ධර්ම දේශනා පෙළෙහි උපාසක ගුණ 10 අතුරින් අවසන් ගුණ දෙක පැහැදිලි කිරීම සඳහා ඒ සුපුරුදු මාත්‍රිකා ධර්මයම මාත්‍රිකා පාඨයේ හැටියට යොදාගත්තේ උපාසක ගුණ අතර නවවැනි ගුණයත් දහවැනි ගුණයත් පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කිරීම සඳහා එක් එක් ධර්ම දේශනාවන්හිදී එක් උපාසක ගුණයේ බැගින් අපි පසුගිය දේශනාවන්හිදී පැහැදිලි කළා මේ අවසාන ගුණ දෙකම එක සමීපෙහි පවතින නිසා අර්ථ වශයෙන් බොහොම සමීපෙන් පවතින නිසා මේ ගුණ දෙකම එකම ධර්ම දේශනාවකදී පැහැදිලි කරමින් දේශනාව සිද්ධ කරන්නට අපි අදහස් කළේ. මෙහි සඳහන් කරනවා දසීමේ මහරජ උපාසකස්ස උපාසක ගුණ මහරජතුමනි මේ උපාසක ගුණ 10ක් තියෙනවා. ඒ 10 අතරින් මේ නවවැනි ගුණය ඉද මහරජ උපාසකෝ බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති මහරජතුමනි තෙරුවන් සරණ ගිය කෙනෙක් වෙනවා නම් ඒ තැනැත්තා අර මෙතෙක් අපි පැහැදිලි කළ මුල් උපාසක ගුණවලින් යුක්ත වෙනවා සේම ඒ තැනැත්තා බුදුරජාණන් වහන්සේ සරණ කොටගෙන පිහිට කොටගෙන වාසය කරන කෙනෙක් වෙනවා ධර්ම රත්නය සරණ කොටගෙන පිහිට කොටගෙන වාසය කරන කෙනෙක් වෙනවා සංඝ රත්නය සරණ කොටගෙන පිහිට කොටගෙන වාසය කරන කෙනෙක් වෙනවා ඊළඟට අනෙත් ගුණය තමයි ජීවිත හේතුපි න අඤ්ඤං සත්තාරං උද්දිසති ජීවිතය ගියා උනත් ඒ කියන්නේ ජීවිත තර්ජනයකදීවත් ජීවිතය අපේක්ෂාවෙන්වත් අන්‍ය ශාස්ත්‍රූවරයේ සරණ යන්නේ නැහැ කියලා මෙහිදී පැහැදිලි කරනවා. එතකොට මේ තෙරුවන් සරණ යාම සහ ජීවිත නැති වුණත් එහෙම නැත්නම් ජීවිත තර්ජනයකදීවත් Tamanගේ රත්නත්‍රය සරණ භාවය ප්‍රතික්ෂේප කරලා අන්‍ය ශාස්ත්‍රූවරයෙක් සරණ යන්නේ නැහැ කියන මෙන්න මේ ගුණාංග දෙක තමයි මේ උපාසක ගුණයන්හි අවසාන ගුණ හැටියට දක්වලා තියෙන්නේ මේ කාරණා පැහැදිලි කරමිනුයි අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි නිරන්තරයෙන්ම අහලා තියෙන පළපුරුදු කාරණාවක් තමයි මෙහි මුලින් සඳහන් වෙන්නේ බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. උපාසක උපාසිකාවන් වේ නම් ඒ අය බුදුන් සරණ ගියේ වෙයි, දහම් සරණ ගියේ වෙයි, සංඝන් සරණ ගියේ වෙයි. බෞද්ධයින් හැටියට අපට නිරන්තරයෙන් පළපුරුදු කාරණයක් මේක. මෙහි තවත් මොනවාද අපට දැනගන්නට තියෙන්නේ කියලා කෙනෙකුට සමහර විට විමතියක් ඇති වෙන්නටත් පුළුවන්. අපි දන්නා දේ වගේම තවත් ගැඹුරට මනස විහිදුවා බලනකොට තව බොහෝ දේ අපට ඒ පිළිබඳව දැන හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. දැනට දන්නා ප්‍රමාණයෙන් අපි ඒ කටයුතු කරගෙන යනවා වගේම නුවණින් විමසා බැලුවොත් වඩාත් ඥාන සංප්‍රයුක්තව ඒ කරන කටයුතු කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. එනිසා තමයි මේ උපාසක ගුණ පිළිබඳව එකින් එක පැහැදිලි කරමින් අපි මේ දේශනා පෙළ සිද්ධ කරන්නට අදහස් කළේ. මෙහි සඳහන් කරනවා ඒ තෙරුවන් සරණ ගිය පුද්ගලයා බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය සරණ කොටගෙන පවතිනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන් තේරුම් ගන්නට ඕන මේ සරණ යනවා කියලා කියන්නේ මොකක්ද? පිහිට කරගන්නවා කියලා කියන්නේ මොකක්ද? අපේ රේරුකාණේ චන්දුවිමල මහානායක හාමුදුරුව පැහැදිලි කරනවා සරණ කියලා කියන්නේ පිහිට කියලා කියන්නේ අපට යම්කිසි උපකාරයක් පිහිටක් ලබන්නට පුළුවන් ද්‍රව්‍ය හෝ පුද්ගලයෝ හෝ මේ කවරක් වුණත් අපට සරණක් හැටියට පිහිටක් හැටියට සලකන්නට පුළුවන්. උදාහරණයක් හැටියට උන්වහන්සේ සිහිපත් කරනවා වැස්සට නොතෙමී ඉන්නට අපට ගෙයක් සරණ වෙනවා පිහිට වෙනවා. ඒ වගේම පහසුවෙන් වාඩි වෙලා ඉන්නට අපට පුටුවක් සරණ වෙනවා පිහිට වෙනවා. සුවසේ නිදා ගන්නට ඇඳක් අපට සරණ වෙනවා පිහිට වෙනවා මේ විදිහට යම් ද්‍රව්‍ය වුණත් අපට ජීවිතේ පිහිට වෙන්නට පුළුවන් සරණ වෙන්නට පුළුවන් පහසුවෙන් දිවි පවත්වන්නට පුද්ගලය වශයෙන් ගත්තහම අම්මා තාත්තා මේ ලෝකේ උපදින්නට අපට සරණ වෙනවා පිහිට වෙනවා වෙන අපට පිළිසරණක් නැහැ මනුලෝ උපදිනකොට මව්පියන්ගේ පිහිට හැරෙන්නට මව්පියන්ගේ සරණ හැරෙන්නට ඊළඟට ලෙඩක් දුකක් වුණාම වෛද්‍යවරයෙක් අපට පිහිට වෙනවා සරණ වෙනවා නීතිමය ගැටලුවක් ආවහම පොලිසියේ උසාවියේ ඒ නිලදරුවන් අපට පිහිට වෙනවා සරණ වෙනවා මෙන්න මේ විදිහට පින්නතුනේ විවිධ කරුණුවලදී විවිධ පුද්ගලයෝ විවිධ ආයතන විවිධ ද්‍රව්‍ය පුද්ගලයාගේ ජීවිතය සුවපහසුවෙන් පවත්වන්නට පිහිට වෙනවා සරණ වෙනවා. ඒ හැම එකක්මත් සරණය පිහිටය කියලා ගන්නට බැරි කමක් නැහැ. නමුත් ඒ සියල්ල අතර බෞද්ධයාට බුදුරජාණන් වහන්සේ තමයි උතුම්ම සරණ ධර්ම රත්නය තමයි උතුම්ම සරණ සංඝ රත්නය තමයි උතුම්ම සරණ කියලා කියන්නේ අර ද්‍රව්‍යයකටවත් අර ආයතනයකටවත් අර පුද්ගලයෙකුටවත් කළ නොහැකි දෙයක් කිරීමේ පරමාර්ථයෙන් උත්තම පරමාර්ථයෙන් ඒ පරමාර්ථය සඳහා අපට පිහිට කොට ගත හැක්කේ මේ රත්නත්‍රය පමණයි කියන අර්ථය නිවැරදිව තේරුම් අරගෙන සරණ කර ගැනීමයි පිහිට කර ගැනීමයි කුමක්ද මේ උත්තම අර්ථය නිර්වාණය එහෙම නැත්නම් මේ සංසාර දුක්ඛයෙන් අත මිදීම කියන මේ අර්ථය සසර දුකින් අත මිදීම කියන මේ ගැඹුරු පරමාර්ථය ගත්තහම ඒ සඳහා අපට සහාය වෙන්නට ලෝකේ බුදු කෙනෙක් පහළ වුණොත් විනා මේ උතුම් සද්ධර්මය තව කෙනෙකුගෙන් අහගන්න නැතුව වටහා ගන්න පුළුවන් කිසිම జగතෙක් කිසිම සමතෙක් මේ මුළු විශ්ව ධාතුවේහි එදා පහළ වුණෙත් නැහැ අද පහළ වෙන්නෙත් නැහැ අනාගතයට පහළ වෙන්නෙත් නැහැ එහෙම යම් කෙනෙක් විශ්ව ධර්මයේ පිළිබඳ ස්වඥාණයෙන් වටහාගෙන එදා පහළ වුණා නම් අද පහළ වුණා නම් අනාගතයට පහළ වෙනවා නම් ඒ උතුමන් වහන්සේලා අපි හඳුන්වනවා සම්මා සම්බුද්ධ කියලා. බුද්ධ කියලා කියන්නේ අවබෝධ කරනවා, සම්බුද්ධ කියලා කියන්නේ තමන් විසින්ම අවබෝධ කරනවා, සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ਸਰව සම්පූර්ණයෙන්ම හාත්පසින්ම ඉතිරි නොකොටම තමන් විසින් සියල්ල අවබෝධ කරනවා. ඒකයි ਸਰුවඥතා ඥානය කියලා හඳුන්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපි සරණ කොට ගන්නේ අර ඇඳකින් පුටුවකින් මේසෙකින් ගේ දොර ඉඩකඩමකින් මිල මුදලකින් අපට ලැබෙන විදිහේ පිහිටක් සරණක් ලබන්නට නෙමෙයි අම්මා තාත්තගෙන් වෛද්‍යවරයෙක්ගෙන් ගුරුවරයෙකුගෙන් අපට ලැබෙන සරණක් පිහිටක් ලබන්නට නෙමෙයි ඒ කුමක් නිසාද ඒ අයට සරණ වෙන්නට පිහිට වෙන්නට පුළුවන් අපට ලෞකික ජීවිතයේ සුවපත් කරගන්නට. එදිනදා අපේ අවශ්‍යතාවයන් සම්පාදනය කරගෙන සුවසේ ජීවත් වෙන්නට. නමුත් සාංශාරික වශයෙන් මේ භව පැවැත්මෙහි තියෙන දුක්ඛ ස්වභාවය හරියට වටහාගෙන මේ සසර දුක නිමා කරන හැටි කියා දීලා මේ සංසාර ප්‍රවෘත්තියෙන් අපි මුදවා ගන්නට අම්මට පුළුවන්කමකුත් නැහැ තාත්තට පුළුවන්කමකුත් නැහැ ගුරුවරයෙකුට පුළුවන්කමකුත් නැහැ ඒ වගේම නිලදරුවෙකුට වෛද්‍යවරයෙකුට පුළුවන්කමකුත් නැහැ මිල මුදලකට ගේ දොර ඉඩකඩමකට අවශේෂ ආයතනයකට කිසිවෙකුට මේ කාර්යභාරය කරන්නට පුළුවන්කමක් නැහැ නමුත් එයින් අදහස් වෙන්නේ ඒ අයගෙන් ඒ සඳහා කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වෙලා මේ උත්තම ධර්ම මාර්ගයේ පෙන්වා වදාලාට පසුව ඒ දහම් මඟ ගමන් කරනකොට එහි ගමන් කිරීම සඳහා මව්පියන්ට පුළුවන් Tamanගේ දරුවන්ට සහාය වෙන්නට ගුරුවරුන්ට පුළුවන් ඒ මඟ පැහැදිලි කරලා කියා දෙන්නට හැබැයි ඒ ස්වඥාණයෙන් නෙවෙයි බුදු කෙනෙක් ලෝකෙහි පහළ වෙලා දේශනා කරපු නිසායි බුදු කෙනෙක් ලෝකෙහි පහළ වෙලා මේ ගැඹුරු ධර්මයේ දේශනා නොකළොත් අම්මා තාත්තට කියා දෙන්න පුළුවන්කමකුත් නැහැ. ගුරුවරුන්ට කියා දෙන්නට පුළුවන්කමකුත් නැහැ. භික්ෂුන් වහන්සේලාට කියා දෙන්න පුළුවන්කමකුත් නැහැ. අන් කාටවත් කළ හැක්කක් නැහැ. තම තමන්ගේ මති මතාන්තර මාත්‍රයක් ලෝකයේ ඉදිරියේ විවරණය කරනවා විනා ලෝකයේහි යථා ස්වභාවය පැහැදිලි කරන්නට ස්වඥාණයෙන් අන් කෙනෙක් සමත් වෙන්නේ නැහැ. පින්නතුනි බුදුරජාණන් වහන්සේලා එසේ අවබෝධ කොටගෙන දේශනා කරන්නේ අමුතුවෙන් තමන් විසින් හදාගත්තු දහමක් නෙවෙයි. අමුතුවෙන් තමන් විසින් නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සම්බුදුවරු කරන්නේ හරියට යටපත් වෙලා තිබුණු පැරණි නගරයක් මතු කරලා එලිපෙහෙලි කරලා ගොඩනගන්නා වගේ පෙර බුදුවරුන් වහන්සේලා විසිනුත් දේශනා කරලා යලි යලිත් යටපත් වෙලා පවතින මේ විශ්ව ධර්මයම නැවත උන්වහන්සේලා විසින් ස්වඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකයාට දේශනා කරනවා. මෙසේ දේශනා කළාට පසුයි අන්නේ නුවණැති සත්වයෝ වටහා ගන්නේ ආ මෙහි මෙහෙම දෙයක් පවතිනවා. එතකොට බුදුරු දේශනා නොකලා වුණත් ඒ ධර්මතාවයන් ලෝකෙහි පවතිනවා. හේතුව ඵලය නැමැති ධර්මතාවය විශේෂයෙන් අපි හඳුනා ගන්නට ඕන බුදුදහම කියලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ මූලික સિદ્ધාන්ත තුනක් පවතිනවා. සමස්ත බුදුදහම ගත්තයින් පස්සේ අපිට ඉගෙන ගන්නට අධ්‍යයනය කරන්නට හඳුනා ගන්නට තියෙන මූලික સિદ્ધාන්ත තුනක්. ඒ තමයි පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණ ධර්මය සහ චතුරාර්ය සත්‍ය ධර්මය. පටිච්ච සමුප්පාදයයි කියලා කියන්නේ හේතුඵල ධර්මයි. මේ මේ හේතුවෙන් මේ මේ ඵල ගොඩ නැගෙනවා. කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධර්ම නියාම වශයෙන් පහදන්නේ එයයි. එතකොට බුදුරු ලෝකෙහි පහළ වුණත්, පහළ නොවුණත්, දේශනා කළත්, දේශනා නොකළත්, මිනිස්සු විසින් පිළිගත්තත්, නොපිළිගත්තත් මේ ධර්ම સિદ્ધාන්තයන් ලෝකෙහි කවදත් පවතිනවා. අකුසල කර්මෙන් දුක්ඛ විපාක ලැබෙනවායි කියන එක බුදුහාමුදුරුවෝ දෙසුවත් නැතත් එහෙමම සිද්ධ වෙනවා. ඒ වගේම මිනිසුන් විසින් පිළිගත්තත් නැතත් ඒක එහෙමම සිද්ධ වෙනවා. නමුත් බුදවරු තමයි මේ මනවින් වටහාගෙන ලෝකෙට කියා දෙන්නේ. චිත්ත නියාමය මේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා බුදවරු තමයි මනවින් වටහාගෙන කියා දෙන්නේ. අන් අයටත් ඒ හේතුඵල ධර්මයේහි රළු කොටස තම තමන්ට වැටහෙන ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට බීජ නියාම, ඍතු නියාම වශයෙන් ඇතිවෙන යම් යම් වෙනස්කම් අපට සාමාන්‍ය දැනුමෙන් උනත් හඳුනා ගන්න පුළුවන් අත්දැකීම් තුලින් උදාහරණයක් හැටියට ගත්තොත් අපි පොල් ගෙඩියක් හිටෙවොත් පොල් ගහක් හැදෙනවා පොල් පැලයක් හැදෙනවා එතකොට අපි දන්නවා මේ જાතියේ ගෙඩියක් හිටවපුවාම ඒ જાතියෙම පැලයක් තමයි හැදෙන්නේ. මේ මොකක්ද? මේකට කියනවා බීජ නියාමයයි කියලා. ඊළඟට එක වර්ගයේ සත්වෝ එකට එකතුනහම ඒ જાතියෙම පැටියෙක් තමයි ලැබෙන්නේ. මේක හඳුන්වනවා අපි බීජ නියාමයයි කියලා. ඊළඟට ලෝකයේහි උණුසුම අඩු වැඩි වෙන ප්‍රමාණයට සීත උෂ්ණ කියලා ඇත්තටම ලෝකයේ දෙකක් නැහැ උණුසුම අඩුවීම සහ වැඩිවීම ඒ උණුසුම අඩු වැඩිවීම මත ලෝකයේහි සිද්ධ වෙන යම් යම් වෙනස්කම් තියෙනවා ඒවා අපට තේරෙනවා ඍතුනියාමයයි කියලා මේ වගේ භෞතික වශයෙන් යම් යම් වෙනස්කම් ඇති වෙන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන සමහර හේතුඵල ධර්ම කාරණා සාමාන්‍ය මහජනයාට උනත් මතු පිටින් වටහා ගන්නට පුළුවන්. නමුත් චිත්ත නියාමයේ කර්ම නියාමයේ වැනි ගැඹුරු સિદ્ધාන්තයන් හඳුනාගෙන මේ සත්වයාගේ චිත්ත සන්තතිය සංසාරයේ භවෙන් භවයේ අඛණ්ඩව පවතින්නේ කොහොමද මේක ලෙහෙනවා නම් ලෙහෙන්න පුළුවන් වෙන්නේ කොහොමද මේක නිමා කරනවා නම් නිමා කරන්නට පුළුවන් වෙන්නේ කොහොමද එතනට කර්මය සහාය වෙන්නේ කොහොමද කර්මය බාධක වෙන්නේ කොහොමද මේ හැම දෙයක්ම ඊටා සූක්ෂම විදිහෙන් පැහැදිලි කරලා දෙන්නට යමෙක් සමත් වේ නම් ඒ සරුවඥන් වහන්සේ නමක්ම පමණයි. ඒ තථාගතයන් වහන්සේලා විසින් මේ චිත්ත නියාම කම්ම නියාම ආදී වශයෙන් හේතුඵල ධර්මතා වශයෙන් සාංශාරික පැවැත්මෙහි යථා ස්වභාවය පැහැදිලි කරලා දුන්නාට පසුව සත්වයෝ තම තමන්ගේ ප්‍රඥාවෙන් එය අවබෝධ කරගෙන සසර දුක් නිමා කරනවා. එසේ භව ගමන නිමා කරන්නට එසේ සසර දුක් නැති කරන්නට එසේ කෙලෙස් ධර්ම අහෝසි කරන්නට අපට මඟ කියා දෙන්න පුළුවන් එකම උත්තමයා සම්මා සම්බුදු කෙනෙක් පමණයි මෙය මනවින් වටහාගෙන මෙය නුවණින් වටහාගෙන යමෙක් ඒ තථාගතයන් වහන්සේගේ ਸਰවඥ භාවය විශ්වාස කොටගෙන ඒ තථාගතයන් වහන්සේ අනුව මම මේ භව ගමන නිම කරන්නට කටයුතු කරනවා. උන්වහන්සේ යම්සේ ලෝකය අවබෝධ කළාද ඒ අවබෝධ කරගත් ධර්ම මග අපට මනවින් දේශනා කළාද ඒ මග අනුව පිළිපදෙමින් මමත් මේ භව ගමන නිම කරන්නට වීරය කරනවායි කියලා යමෙක් කැප වෙනවා නම් ඒ බඳු මිනිස්සෙයින්ට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිසිම පැකිලීමක් නැතුව මම බුදුහාමුදුරෝ සරණ කොට ගන්නවා කියලා කියන්නට බැරිකමක් නැහැ. ඒ බඳු අයට විශ්වාසයෙන්ම ඒ කාරණේ හදවතට එකඟවම පිළිගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒකයි මෙතන බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ. හැබැයි මේක පටලවා ගන්නට හොඳ නෑ. සමහරු කල්පනා කරනවා ලෙඩක් හැදුනහම බෙහෙත් ගන්න නැතුව ඉන්නෝ අපි තෙරුවන් සරණ ගිහිල්ලානේ ඉන්නේ. අපි බුදුන් සරණ ගිහිල්ලානේ ඉන්නේ. ඒ නිසා ඉතින් අපිට බෙහෙත් ගන්න ඕනේ නැහැ. තෙරුවන් සරණ තියෙනවනේ. ඒකනම් පින්නතුනි ඥානවන්ත ස්වභාවයක් නෙමේ. ඒකට කියන්න වෙන්නේ අතිධාවනයයි එහෙම නැත්නම් අඥානකමයි කියලයි කියන්න වෙන්නේ. ඒ කුමක් නිසාද අපි බුදුහාමුදුරුව සරණ කොටගන්නේ ලෙඩ සනීප කරගන්නට කායික වශයෙන් හැදෙන කැස හෙම්බිරිස්සාව හොඳ කරන්නට නෙවෙයි පින්නතුනේ මේ සාංශාරික වශයෙන් වැළඳිලා තියෙන කෙලෙස් රෝගයෙන් නිදහස් වෙන්නට අර කැස්ස හෙම්බිරිස්සාව සනීප කරගන්නට අපට අම්මා තාත්තගේ දැනුමෙනුත් උදව් ගන්නට පුළුවන් තවත් ගැඹුරට යනකොට වෛද්‍යවරුන්ගේ දැනුමෙන් හැකියාවෙන් අපට උපකාර ගන්නට පුළුවන්. එහෙම එකක් අවශ්‍ය නිසා තමයි වෛද්‍යවරු කියලා පිරිසක් මේ ලෝකෙ බිහි වෙලා තියෙන්නේ. ඉතින් කැසහෙම් බිරිස්සාව වගේ කායික රෝගයක් හැදෙනකොට අවශේෂ කායික රෝගයකට උනත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත්තයි කියලා ඒතනත්තාගේ තෙරුවන් සරණ බිඳෙන්නේ නැහැ. ඒකට අපි බියක් ඇති කරගන්නට දෙයක් නැහැ. කුමක් නිසාද ඒ වෛද්‍යවරයාට පිහිට කොටගන්නේ අපිට ලෝකයේ පවතින උත්තරම සරණ වෛද්‍යවරයා කියලා හිතාගෙන නෙවෙයි ඒ වෙලාවේ තියෙන කායික පීඩාව දුරු කරගන්නට වෛද්‍යවරයාට පිහිට විය හැකි නිසා එපමණකින් අපි වෛද්‍යවරයාගේ පිහිට ලබා ගන්නවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා බුදුහාමුදුරුවන්ට নমස්කාර කළා කියලා වෛද්‍යවරයාට ගරු කරන්නට බාධාවක් නැහැ. වෛද්‍යවරයා අපට යම් උපකාරයක් කළා නම් එයා වැඩිහිටියෙක් නම් කෘතවේදීව নমස්කාර කරන්නට කිසි බාධාවක් නැහැ. ඒ වගේම තමයි තමන්ගේ ගුරුවරු, තමන්ගේ මව්පියෝ අපට මේ ලෝකෙහි සරණ වුණා, පිහිට වුණා මේ ලෞකික ජීවිතේ ගොඩනගා ගන්නට. දැනුම ඒක රාශී කරගන්නට. ඒ වගේම මේ ලෝක වශයෙන් විපතටපත් නොවේ සැපතට පැමිණෙන්නට අම්මා තාත්තා අපට මඟ කියා දුන්නා. ඒ අම්මා තාත්තගේ ලේන් මසින් අපිව මේ ලෝකයට ජනිත කළා. මේ සියල්ල නිසා මනුලෝ උපදින්නා වූ සත්වයින්ට මව්පියෝ අපමණ සරණක් වෙනවා පිහිටක් වෙනවා. නමුත් ඒ අම්මා තාත්තටවත් පුළුවන්කමක් නැහැ මේ සාංශාරික භව පැවැත්ම නිමා කරලා නිවන් අවබෝධ කරගන්නට මඟ කියා දෙන්න. ඒ නිසා අම්මා තාත්තටත් වඩා තථාගතයන් වහන්සේ සද්ධර්මය ආර්ය මහා සංඝරත්නය කෙනෙකුට සරණක් වෙනවා පිහිටක් වෙනවා කියලා කියන්නේ. එහෙම කියනකොට අම්මයි තාත්තයි පැත්තකට වීසි කරනවා කියන එක නෙවෙයි. ඒ අම්මයි තාත්තයි අපි ගරු කරනවා ගුරුවරයින්ට අපි ගරු කරනවා කුමක් නිසාද? ඒ අයගෙන් ලැබෙන පිහිට සරණ අපට අතිශයින් වැදගත් නිසා. අපි මේ කාරණා නැවත නැවත සිහිපත් කරන්න පින්නතුනේ මේ තෙරුවන් සරණ යාම කියන්නේ නිකම්ම නිකං හිතුවක්කාරකමක් හෝ අඥානව ක්‍රියා කරනවා කියන ස්වභාවයක් හෝ අකෘතඥ වෙනවා කියන ස්වභාවයක් නොවිය යුතුයි. අද සමහරු ඒ විදිහෙන් පරිහරණය කරන නිසායි අපි මේවා යලි යලිත් මතු කොට දක්වන්නේ. සමහර කෙනෙක් කල්පනා කරන්නේ තෙරුවන් සරණ ගියාට පස්සේ ආයේ කාටවත් වඳින්න හොඳ නෑ මේ ලෝකේ. ආයේ කාගෙන්වත් පිහිටක් ගන්නට හොඳ නෑ. දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට හොඳ නෑ. දෙවියන්ගෙන් උපකාරයක් ගන්නට හොඳ නෑ. ඒ වගේම වෙනත් කෙනෙකුගෙන් උපකාරයක් ගන්නට හොඳ නෑ. ලෙඩට බෙහෙතක් ගන්නට හොඳ නෑ. මෙන්න මේ විදිහට අන්‍ය ආගමක සත්පුරුෂ මිනිසෙක් ඉන්නවනම් ඒ සත්පුරුෂ මිනිසෙයින්ට ආගම් ભેදයක් නොතකා manussකම සලකා ගරු කරන්නට හොඳ මෙන්න මෙහෙම වැරදි දෘෂ්ටිවල එල්බගෙන ඉන්නවා අපි තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ අපි ඔය අනිත් ආගම් වල ඒවට ගරු කරන්නේ නැහනේ එහෙම එකක් බුදුහාමුදුරුව කොතනකවත් දේශනා කරලා නැහැ පින්නතුනි. මිනිස්සේ කොතනක හරි ඉන්නවා නම් මොන ආගම ඇදහුවත් මනුස්සකමට ගරු කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. වෛද්‍යවරයෙක් මොන ආගමක හිටියා වුණත් ඒ වෛද්‍යවරයාගෙන් සමාජයට සිද්ධ වෙන වෛද්‍ය වෘත්තියට මෙහෙවරට ගරු කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. අම්මා තාත්තා මොන ආගමක් ඇදහුවත් ඒ මාතෘත්වයට පීතෘත්වයට ගරු කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. මේ විදිහට ලෝකයේ තුල මේ තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ අන් සියල්ල නිෂේධ කරලා අකෘතඥ වීමක් නෙවෙයි පින්නතුනේ අපට නිවන් දකින්නට භවගමන නිමා කරන්නට පිහිට විය හැකි අන් කෙනෙක් නැහැ ඒ සඳහා පිහිට විය හැකි එකම උත්තමයින් මේ රත්නත්‍රය පමණයි කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන සරණ යාමයි එතනදි විශේෂයෙන් අපි සිහිපත් කරන්නට ඕන දෙවියන් සම්බන්ධව බොහෝ දෙනා බියපත් වෙනවා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම දෙවියන් සමග මිත්‍රත්වයන් පවත්වන්නට බොහෝ දෙනා බියපත් වෙන්නේ අපෝයි එතකොට අපේ රත්නත්‍රයේ සරණ හැලෙයිද දන්නේ නැහැ. ඒක බිඳෙයිද දන්නේ නැහැ. ඒකට paludu වෙයිද දන්නේ නැහැ. ඒ මොකක් නිසාද? තෙරුවන් සරණ කියන්නේ මොකද්ද කියලාවත් Taman හඳුනාගෙන නැහැ. ඇත්තටම තෙරුවන් සරණ ගිහින් තියෙන්නේ මොකටද කියලාවත් Taman දන්නේ නැහැ. ඒක පිටින් අලවාගෙන ඉන්නවා වගේ හෙලවුනොත් වැටෙයිද කියන ස්වභාවයෙන් එහෙම බියපත් වෙන්නේ. ඇයි අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහින් නැති නිසායි පින්නතුනි. දෙවියන් කියලා කියන්නේත් එක්තරා සත්ව කොට්ටාසයක්. මම මේකෙන් අදහස් කරන්නේ දෙවියන් සරණ යන්නට දෙවියන්ගේ පිහිට යදින්නට කියන එක නෙමෙයි. අපි මතක තියාගන්නට ඕන මේ සම්බුද්ධ ශාසනය කියන්නේ මිනිසුන්ගේ පමණක් බූදලයක් නෙවෙයි පින්නතුනි. සියලු සත්වයින්ටම පොදු දෙයක්. තථාගතයන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව අහලා මිනිසුන් අතරින් එක්කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙනකොට දෙවි බඹුන් අතර 18 කෝටියක් නිවන් අවබෝධ කළා. එහෙනම් පළවෙනි තැනම වැඩි වගකීමක් වැඩි අයිතිවාසිකමක් ලැබුවේ කවුද දෙවියන් බ්‍රහ්මයන් එමනම් සම්බුද්ධ ශාසනය රැකීම සම්බන්ධව දහම රැකීම සම්බන්ධව මිනිසුන්ට යම් කැක්කුමක් යම් අයිතියක් තියෙනවා ඒ වගේම අයිතියක් කැක්කුමක් දෙවියන්ට බ්‍රහ්මයන්ට තියෙනවා ඒක දෙවියන් බ්‍රහ්මයන් නොසලකා හරිනවා ඒ දෙවියන් ඒ බඹුන් තෙරුවන් සරණ ගිය හැබැයි බෞද්ධයින් හැටියට සලකන්නට පුළුවන් කමක් නැහැ. ඒ අය බුද්ධ ශ්‍රාවකයින් හැටියට සලකන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම මනුලෝ ඉපදිලා භික්ෂුවක් හැටියට හෝ වේවා, ගිහියෙක් හැටියට හෝ වේවා, උපාසක උපාසිකාවක් හැටියට හෝ වේවා, Tamanගේ වගකීම මේ රත්නත්‍රයේ සරණ කොටගෙන තමන් දහම ඇසුරු කිරීමත් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නට ක්‍රියාත්මක වීමත් මේවා අපේ වගකීම් නෙමෙයි මේවා හාමුදුරුන්ගේ වැඩ. හාමුදුරු තමයි ශාසනය රකින්න නැත්තේ. හාමුදුරු තමයි දහම රකින්න නැත්තේ. ඒගොල්ලෝ තමයි මුර දේවතාව. ඒගොල්ලෝ තමයි මුරකාරයෝ. එහෙම කියලා කාගේවත් ඇඟේ ගහලා තමන් අත පිහදා ගන්නවා නම් ඒ බඳු බෞද්ධයා හැබැයි බෞද්ධයෙක් නෙවෙයි පින්නතුනේ. ඒ තනත්තා තමන්ගේ වාසිය සඳහා තමන්ගේ ලේසිය සඳහා තමන්ගේ පහසුව සඳහා ආත්මාර්ථකාමීව රත්නත්‍රයට මුවා වෙලා ඉන්න කෙනෙක් කියලයි කියන්නට සිද්ධ වෙන්නේ. හරියට බුදුන් සරණ ගියා නම්, හරියට දහම් සරණ ගියා නම්, හරියට සඟුන් සරණ ගියා නම්, Tamanගේ වගකීම මොකක්ද කියලා හඳුනා ගන්න ඕන. මොකක්ද වගකීම? නිවන් අවබෝධය සඳහා තම Tamanගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වූ මඟ අනුව යාම ඒ වගේම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ දහම් මඟ ලෝකයේ සුරක්ෂිත කිරීම ඒ මඟ යන්නවුන්ට හැකි ප්‍රමාණයෙන් සහාය වීම. මේක තමයි රත්නත්‍රයේ සරණ කියන්නේ. බුදුහාමුදුරෝ සරණ කොටගත්තා. ඒ ධර්මයේ Taman පරිහරණය කරමින් අන් අයට බෙදා දුන්නා. ධම්මං සරණං ගච්ඡාමි. ඊළඟට යම් කෙනෙක් ඒ මඟ යනවා ඒ අය ආදර්ශයට ගන්නවා. ඒ මඟ ගිය අය ආදර්ශයට ගන්නවා. ඒ මඟ යන අයට සහාය වෙනවා. අන්න සංඝං සරණං ගච්ඡාමි කියන තැනින් ඒක අර්ථවත් වෙනවා. එහෙමනම් තමන් දහම් මඟ පිහිටලා නිවන් දකින්නට ක්‍රියාත්මක නොවෙනවා නම් ඒතනත්තා තෙරුවන් සරණ ගිය කෙනෙක් කියලා හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද සිය දහස්වර බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වට සරණ කරගෙන නැතිනම් පිහිට කරගෙන නැතිනම් ඒක හුදෙක් ප්‍රලාපයක් විතරයි පින්නතුනේ. අනේ මට මේ ගේ හරියට පිහිට වෙනවා, හරියට උදව් වෙනවා කියලා කිව්වට ඒ ගෙයි පිහිට තමන් ලබන්නේ නැතිනම්, තමන් ජීවත් වෙන්නේ අගුපිල්වල නම්, අනිත් අයගේ අගුපිල්වල නම් තමන් läගගෙන දිවා ගත කරන්නේ අනේ අපේ ගේ අපට හරියට පිහිට වෙනවා කියලා කිව්වට ඇති තේරුමක් නැහැ ඒක කවදාවත් පිහිට කරගෙන නැතිනම් පින්නතුනේ අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුව අපට පිහිට වෙනවා ධර්මය අපට පිහිට වෙනවා සංඝරත්නය අපට පිහිට වෙනවා කියලා සියදහස්වර කිව්වත් වැඩක් නැහැ අපි රත්නත්‍රෙහි සරණ භාවයේ ලබන්නේ නැතිනම් ඒ රත්නත්‍රෙහි පිහිට අපි ලබන්නේ නැතිනම් ඒ නිසා තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණීන් වේනම් ඒ හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ පිහිට කරගන්නේ කොහොමද කියලා හඳුනගන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේට හේතු වෙලා උන්වහන්සේගේ පාණෙන් එළිය බලන්නට ලෑස්ති වෙන එක නෙවෙයි පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ ਸਰවඥ වුණාට අනිත් අය නිවන් දක්කන්නට බුදුරජාණන් වහන්සේට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ තුම් හේහි කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තතහගත තතහගතවරු සම්මා සම්බුදුරු කියලා කියන්නේ අවබෝධ කරගත් දේ ලොවට මනවින් පැහැදිලි කරනවා ඒ ඒ පුද්ගලයින්ට ගැළපෙන හැටියට හැබැයි ඒ මග යනවද නැද්ද කියන එක තම තමන්ගේ වැඩක් ඒක බුදුහාමුදුරුවන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බුදුහාමුදුරුවන්ගේ ਸਰවඥ භාවයෙන් අපට නිවන් දකින්නට බෑ පින්නතුනේ ඒ ਸਰවඥ භාවයෙන් දේශනා කරන දේ අපි අපගේ ප්‍රඥාවෙන් වටහාගෙන අපි අපගේ సంతාන තුල සද්ධා සීල ත්‍යාග සුත ප්‍රඥා මේවා වර්ධනය කරගෙන බෝධිපාක්ෂික ධර්ම වර්ධනය මර්ධනය කරගෙන කෙලස් නසන්නට කටයුතු කරන්නේ කොහොමද කියලා තම තමන්ගේ ප්‍රඥාවෙන් හඳුනාගෙන පුරුදු පුහුණු කරන්න ඕන. එනිසයි මේ ධම පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුන් සරණ යනවා කියලා කියන්නේ බුදු පිළිමෙට මුවා වෙලා තමන්ගේ වැඩ ටික කරගන්න එකවත් බුදු පිළිමයට මුවා වෙලා තම තමන්ගේ ව්‍යාපාර කරගන්න එකවත් බුදු පිළිමයක් හදලා තමන්ගේ ඉඩම් ටික රැකගන්න එකවත් ඒ වගේම තමන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන එකවත් එහෙම නැත්නම් බුදු පිළිම හදලා අපට අටමහා කුසලයක් සිද්ධ වුණා කියලා තෘෂ්ණා මූලිකව යමක් අපේක්ෂා කරන එකවත් මේවා නෙවෙයි පින්නතුනි බුදුන් සරණ යනවා කියලා කියන්නේ මේ කෙලෙස් දුරු කරන මග මොකක්ද සසර ගමන නිමා කරන මග මොකක්ද මේ භව පැවැත්මෙහි යථා ස්වභාවය කුමක්ද එය තථාගතයන් වහන්සේ ਸਰවඥතා ඥාණයෙන් දේශනා කළේ කොහොමද ඒ අපි අපගේ ප්‍රඥාවෙන් වටහාගෙන භව ගමන නිමා කරන්න අපි කටයුතු කරන්නේ කොහොමද කියලා හැකි පමණින් හැමෝටම එක වගේ කරන්න පුළුවන් කමක් නැහැ. භික්ෂුන් වහන්සේලා කියලා හැම භික්ෂුවකටම එක වගේ කටයුතු කරන්න බෑ. උපාසක උපාසිකාවන් කියලා හැම කෙනෙකුටම එක වගේ කැප වෙලා නිවන් මඟ පුහුණු කරන්න බෑ. තම තමන්ගේ ප්‍රමාණය හඳුනාගෙන තම තමන් ඉන්න තැන හඳුනාගෙන තම තමන්ගේ දුර්වලකම් හඳුනාගෙන තම තමන් තුළ තියෙන හැකියාවන් හඳුනාගෙන තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන් ඉන්න තැනින් ආරම්භ කරලා මේ ගමන යන්නට ඕනේ කොතෙක් දුර ගියාද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ පින්නතුනේ ගමන ආරම්භ කරලා තියනවාද කියන එකයි වැදගත් වෙන්නේ ආරම්භ කරලා ඉදිරියට යනවා නම් කවදා හරි ඒ ගමන නිමා කරන්න පුළුවන් ඒ නිසා බුදුන් සරණ යනවා කියලා සෝවාන් වෙච්ච පුද්ගලයා පමණක් නෙවෙයි සෝවාන් වෙච්ච පුද්ගලයා ඒ බුදුන් සරණ කොට ගැනීමෙහි ගමන් මගෙහි යම්කිසි ස්ථාවර සම්දිස්ථානයකට පැමිණලා තියෙනවා ඉතින් අපි තාම සෝවන් වෙලා නැතිනම් අනේ සෝවන් වුණොත් නම් හරි. ඒකට තමයි මම මේ දඟලන්නේ කියලා උඩ පැනලා හරියන්නේ නැහැ. තමන් ඉන්න තැන ඉඳලා මගේ ළඟ තියෙන දුබලකම් මොනවද? සෝවන් වෙන්න බැරි ඇයිද මට? සෝවන් වෙන්නට තියෙන සුදුසුකම් මොනවද? ඒ සඳහා තියෙන බාධක මොනවද? ඒ බාධක මා තුළ මතුවෙන්නේ කොහොමද? ඒව හඳුනාගෙන දුරු කරන්නට අපි වෑයම් කරන්නේ කොහොමද? මෙසේ තේරුම් අරගෙන ටිකෙන් ටික හරි පුහුණු කළොත් මේ ජීවිතේ හෝ මතු සසරේ කවදා හෝ ඒ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ தත්වයන්ට අපි හැම කෙනෙකුටම පැමිණෙන්නට පුළුවන්. එබඳු දහමකුයි තතහගතයන් වහන්සේ ලෝකයට දේශනා කළේ. ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ස්වභාවයේ දේශනාවක් කළාද යම් බඳු දහමක් ලෝකයේ පිළිබඳව දේශනා කළාද ඒ දහම අනුව ඒ දහම පිළිසරණ කොට ගන්නවා කියන එකයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. මමුලින් සඳහන් කළා බුදුරජාණන් වහන්සේ දෙසූ දහම මූලික સિદ્ધාන්ත තුනකින් අපට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි පටිච්ච සමුප්පාදයේ හේවත් හේතුඵල ධම. පටිච්ච කියලා කියන්නේ නිසා, සමුප්පාද කියලා කියන්නේ හටගන්නවා. යමක් නිසා යමක් හටගන්නවා. ඒක තමයි අපි කෙටියෙන් සරලව හඳුන්වන්නේ හේතුඵල ධම කියලා. එය බුදවරු විසින් හදන ලද්දක් නෙවෙයි, ලෝකයේ සදාකල්හි පවතින ධර්ම න්‍යායක්. ඒ වගේම දෙවැනි කාරණේ ත්‍රිලක්ෂණ ධර්මය. එයත් බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ යම් ධර්මතාවයක් වේද ඒවා අපි පොදුවේ හඳුන්වනවා සංස්කාර කියලා. ඒ සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සංස්කරණය වූ හේතු ප්‍රත්‍යයන්ගෙන් සැකසුණු කියන අර්ථයයි අපි සංඛාර සංකත කියලා හඳුන්වන්නේ. ඒ සංකත ධර්මයන්හි හෙවත් සංස්කාර ධර්මයන්හි ආවේනික ලක්ෂණ තුනක් තියෙනවා වහා බිඳී යනවා දුක ඇති කරනවා ඒ වගේම Tamanගේ වසඟෙහි පවත්වන්නට පුළුවන්කමක් නැහැ වහා අභාවයට යනවා කියලා කියන්නේ විපරිණාම ස්වභාවය අනිත්‍ය ස්වභාවය ඊළඟට දුක්ඛ කියලා කිව්වෙන් පස්සේ දුක තුන් ආකාරයකින් විස්තර කරනවා දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ දුක්ඛ දුක්ඛ කියන්නේ කටුක භාවය විපරිණාම දුක්ඛ කියන්නේ වහා වෙනස් වීම සංඛාර දුක්ඛ කියන්නේ යලි යලිත් හේතු ප්‍රත්‍යයන්ගෙන් උපදවන්නට වීමේ වෙහෙස උදාහරණයක් හැටියට කියනවා නම් ඊයේ කෑම කෑවා බඩ පිරුණා අද වෙනකොට ආපහු බඩගිනි අදත් කෑම කනවා හෙට ආපහු බඩගිනි ආපහු මුල ඉඳන් කන්නට ඕන මේක ඉවරයක් නෑ හැබැයි නවත්තන්නත් බෑ මේක තමයි සංඛාර දුක්ඛ කියන්නේ යලි යලිත් ගොඩ නගනවා වහා භාවයට යනවා ආයත් මුල ඉඳන්ම කරන්නට ඕන නිමක් නැති ගමනක් පළක් නැති ගමනක් ඒත් අපට නොනවත්වා ඉදිරියට පවත්වන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ සංඛාර දුක්ඛ ස්වභාවය අපි තේරුම් ගන්න තේරුම් ගන්න තමයි සසරෙහි ඇති નિසරු භාවය අපට වැටහෙන්නට පටන් ගන්නෙ. ඊළඟට ඔය විදිහෙන් දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන මේ ලක්ෂණය මේ සංස්කාර ධර්මයන්හි පවතිනවා. ඊළඟට තුන්වෙනි කාරණය අනාත්ම අනාත්ම කියලා කියන්නේ කාරණා දෙකක් නිසා සිහිපත් කරනවා අනාත්ම කියලා ප්‍රධාන කාරණේ තමයි මේ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන අභාවයට ගියාට පස්සේ ඉතිරි වෙන කිසිම ජීව පදාර්ථයක් එහි ඇත්තේ නැහැ. හේතුයෙන් හටගෙන ඵලය එහෙමම අභාවයට යනවා ඉතිරි වෙන කිසිවක් නැහැ. ආයත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තොත් විනා කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. එසේ කිසිම පදාර්ථයක් ඉතිරි නොවි සියල්ල අහෝසි වෙනවා කියන අර්ථයෙන් ආත්මයක් නැත කියන අර්ථයෙන් අනාත්ම කියලා කියනවා. ඒ වගේම තවත් සරල අර්ථයකින් අපි හඳුන්වා ගන්නවා මම කියලා යම් කෙනෙක් අපේ මම කියලා කෙනෙක් නැතත් අපි මම කියලා සම්මත වශයෙන් හඳුනා ගන්නවා. ඒ මම කියලා සම්මත කරගත්තු කෙනාගේ ඕනෑකමට මේ සංස්කාර ධර්ම පවතින්නේ නැහැ. ඒ කියන්නේ මගේ ඕනකමට මට ඕන විදිහට සංස්කාර පවතින්නේ නැහැ. එහෙනම් කාගේ ඕනකමටද හේතු ප්‍රත්‍යයන්ගේ ඕනකමට හේතු ප්‍රත්‍යයන්ගේ අවශ්‍යතාවය මත හේතු ප්‍රත්‍යයන් යම්සේද ඵලය එසේ වෙනවා විනා මට ඕන විදිහට නෙවෙයි. මෙන්න මේ ධර්මතා හරියට තේරුම් ගත්තොත් ඒ තැනැත්තා ධම්මං සරණං ගච්ඡාමි කියන තැනට ටික ටික සමීප වෙන්නට පුළුවන්. හැබැයි ওই පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ ත්‍රිලක්ෂණය කියන කාරණා දෙකම ලෝකයේහි ස්වභාවික ධර්ම સિદ્ધාන්තයන් හැටියටයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඊළඟට වැදගත්ම කොටස තමයි චතුරාර්ය සත්‍ය. ඒ කුමක්ද? මේ ලෝක ධර්ම න්‍යාය හඳුනාගෙන මේක ලෙහෙන හැටි බුදුහාමුදුරෝ කියා දුන්නා. එතකොට අර මුල් කොටස් දෙකම ලෝකේ පවතින ස්වභාවය තේරුම් ගන්නටයි කියා දුන්නේ. මේ තුන්වෙනි කොටස හෙවත් චතුරාර්ය සත්‍ය බුදුහාමුදුරෝ දේශනා කළේ මේක ලෙහෙන හැටි කියා දෙන්න. ගැටලුව මොකක්ද? ඒ කියන්නේ ගැට ගැහිලා තියෙන්නේ කොහොමද? ඒවට හේතු මොනවද? ඒක වෙනස් කරන්නේ කොහොමද? මම ඒකට කුමක් කළ යුතුද? මෙන්න මේ ටික තමයි බුදුදහමේ හැබෑසාරය සම්මා සම්බුදුවරු තමන් වහන්සේලා විසින්ම අලුතෙන්ම තමන් විසින්ම වටහාගෙන ලොවට දේශනා කරන්නේ. අලුතෙන්ම කියන එකෙන් අදහස් කළේ නව නිර්මාණයක් කියන එක නෙමේ පෙරබුදුවරුත් දේශනා කළා නමුත් අන් කෙනෙකුගේ සහයෝගයක් නැතිව ස්වඥාණයෙන්ම මේ දුක් දුරු කරන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේලා අවබෝධ කොටගෙන දේශනා කරන්නේ. එතකොට ධම්මං සරණං ගච්ඡාමි කියලා හරියට කියන්නට නම් අපිට පුළුවන් වෙන්නට ඕනේ මේ ධර්ම හරියට තේරුම් අරගෙන ගැටලු මතුවෙන්නේ කොහොමද? ඒවා පිළිබඳව අවදියෙන් ඉන්නට. ඒ ගැටලු වලට හේතු මොනවද? ඒවා වෙනස් කරන්නේ කොහොමද? මම ඒකට ගත යුතු ක්‍රියාමාර්ගය මොකද්ද? මේක තමයි චතුරාර්ය සත්‍ය. හැබැයි චතුරාර්ය සත්‍ය කියනකොටම අපිට මතක් වෙන්නේ ආ ඒක නිවන් දකින්නනේ තියෙන්නේ. ඒක නිවන් දකින්න තියෙන එකක් නේ. දැන් මේ දෛනික ජීවිතේ ප්‍රශ්න ටික විසඳගෙන ඉන්න ඕනේ. එහෙම එකක් නෑ පින්නතුනේ දෛනික ජීවිතයේ ප්‍රශ්න විසඳන්න තියෙන්නේත් මේ ක්‍රමයේ පමණයි සාංශාරික ප්‍රශ්න විසඳන්න තියෙන්නේත් මේ ක්‍රමයේ පමණයි කායික ප්‍රශ්න මානසික ප්‍රශ්න ආයතනික ප්‍රශ්න මේ හැම ප්‍රශ්නයක්ම හරියට විසඳනවා නම් විසඳන්න පුළුවන් එකම ක්‍රමය තමයි චතුරාර්ය සත්‍ය. අන්න එකම ක්‍රමයකින් ප්‍රශ්න විසඳන්න බෑ, හංගන්න, යටගහන්න, වසන් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් විසඳනවා නම් ලෝකෙ විසඳිය හැකි එකම සාර්ථක ක්‍රමය මේ චතුරාර්ය සත්‍යයේ පියවර හතර පමණයි. ඒ කොහොමද? පළමුවෙන් හඳුනා ගන්න ඕන ගැටලුව මොකක්ද කියලා හාත්පසින් අගතිගාමි නොවි ඊළඟට දෙවෙනි පියවර තමයි ඒ ගැටලුව නිර්මාණය වෙන්න හාත්පසින් බලපාපු විවිධ හේතු. මොකද එක හේතුවකින් දෙයක් හටගන්නේ නැහැ. නමුත් අපිට පේන්න පුළුවන් එකක් වගේ. ඒ එකක් වගේ පෙනිලා ඒකත් එක්ක එල්ලුනොත් පුද්ගලයා අගතිගාමි වෙනවා. ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕනේ යම් ගැටලුවක් නිර්මාණය වෙන්න හේතු බොහොමයක් බලපානවා. මොකද තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධර්මය බහු හේතුකයි. ඒක හේතුක නෙමෙයි. ඒ නිසා බහු හේතුක වූ ලෝකයේහි ඒ බහු හේතුකව මේ ධර්මතාවයන් ගොඩනැගෙන්නේ ඒ නිසා හේතු හඳුනා ගනිද්දී අපිට පුළුවන් වෙන්න ඕනේ ඒවැ හේතු මොනවද කියලා හාත්පසින් විමසා බලන්න. අන්න එහෙම විමසලා බලලා මේක වෙනස් කරන්නේ කොහොමද? ඒ වෙනස් කිරීම සඳහා මට මොනවද කරන්න පුළුවන්? ඒ කරන්න පුළුවන් දේ අල්ලපු gedara මිනිස්සයා කරන එකවත් වෙනත් කෙනෙක් කරන එකවත් හාමුදුරුවෝ කරන එකවත් ගිහියා කරන එකවත් නෙවෙයි පින්නතුනේ තමන් ඉන්න තැන ඉඳලා ඒ ඵලය තෙක් යන්නට තමන් පියවර ඔසවන්න ඕනේ කොහොමද ඒ සඳහා තමන් ළඟ තියෙන දුබලකම් මොනවද හැකියාවන් මොනවද කියලා හඳුනාගෙන එතනට පියවර මනින්න ඕන. අන්න එහෙම ක්‍රියාත්මක වුණොත් ඒ තැනැත්තා ධර්මය තමන් සරණ කොටගත්තා වෙනවා ධර්මයේ පිහිට කොටගත්තා වෙනවා ධර්මයෙන් ඒ තැනැත්තාට පිළිසරණක් වුණා වෙනවා එහෙම නැතුව ඒ ධම්මගෙන් තමන් ගැටලු निराකරණය කරන්නේ නැතිව වෙන වෙන උපක්‍රම වලින් මත්පැනින් හරි වෙනත් දෙයකින් හරි ශාස්ත්‍රයකින් හරි අනුන්ගෙන් අහගත්තු ක්‍රමයකින් හරි මොනවා හරි කරන්න යනවා නම් ඒ තැනත්තා ධර්මයේ සරණ යනවා කියලා සියදහස් වර කිව්වා වුණත් ඒ තැනැත්තාට ධර්මයේ පිහිට වෙලා කියන්න බෑ ධර්මයේ යෙදিলা නැති නිසා. නිසා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා කියන්නේ බණ ඇහුව පමණින් කිව්ව පමණින් හිතපු පමණින් ලියපු පමණින් නෙවෙයි පින්නතුනේ ඒ දහම් න්‍යාය සජීවීව පරිහරණය කරන තරමටයි ඒ ධර්මයෙන් අපි සුරක්ෂිත වෙන්නේ. ඒ බඳු පුද්ගලයා තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා අවංකව කියන්නට සුදුසු වෙන්නේ. ඊළඟට සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මේ දහම් මග තුල යම් පුද්ගලයෙකුට හැකිනම් ඒ අතීත කාලයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් වශයෙන් මේ දහම් මග පුහුණු කරලා ප්‍රතිඵල ලැබූ උත්තමයන් දිහා බලලා උන්වහන්සේලා පූර්වාදර්ශයේ හැටියට සලකාගෙන මමත් ඒ මග අනුව යනවා. තවත් ඒ මග යන අයට මට ශක්ති ප්‍රමාණයෙන් මම උදව් කරනවා. මෙසේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඒ තැනැත්තා සංඝං සරණං ගච්ඡාමි සංඝුන් සරණ ගියා. නමුත් අද කාලේ හුඟක් වෙලාවට අපි දකින්නේ සංඝං සරණං ගච්ඡාමි කියලා අර බුදු පිළිමයට මුවා වෙලා යම් යම් දේ කරගන්නට වෑයම් කරන්න වගේ අද චීවරයට මුවා වෙලා භික්ෂුවට මුවා වෙලා ඒ අය තමයි මුර දේවතාවෝ. ඒගොල්ලෝ තමයි අපිව මුර කරන්න නැත්තේ. අපි ඉතින් කාලා බීලා හොඳට ඉන්නවා භික්ෂුන් වහන්සේලා ඉන්නවනේ මේක මුර කරන්න සාසනේ රකින්න, ජාතිය රකින්න, රට රකින්න ඒ විදිහට ඒක අනුන්ගේ ඇඟේ ගහලා උන්වහන්සේලා මුරකාරයෝ කරලා තමන් එතනින් යැපෙන්න නඩත්තු වෙන්න බලනවා නම් ඒක සංඝ රත්නයේ සරණ යාම නෙවෙයි පින්නතුනේ වහල් භාවයක් පමණයි නිවට භාවයක් පමණයි. ඒ නිසා සංඝ රත්නයේ සරණ යනවා කියලා කියන්නේ ඒ ආර්ය උත්තමයන් කටයුතු කළේ කොහොමද? එතනටයි තමනුත් යන්නේ. ඒ නිසා ඒ පූර්වාදර්ශයේ කොටගෙන තමන් ඒ මග යනවා නම් ඒ තැනැත්තා නිවැරදිව ඒ මඟ ගත්තා වෙනවා සංඝරත්නයේ සරණ කරගත්තා වෙනවා. ඒ නිසා මේ කාරණා අපි මේ පැහැදිලි කළේ එක් කරුණක් පමණයි. තව එක් කරුණක් ඉතිරි වුණා කාල වේලා මද නිසා ඊළඟ ධර්ම දේශනාවකදී අපි ඒ අවසාන කාරණේ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. කුමක්ද ජීවිත හේතුපි න අඤ්ඤං සත්තාරං උද්දිසතේ. හැබෑවට තෙරුවන් සරණ ගිය පුද්ගලයා ජීවිත තර්ජනයකදීවත් අන්‍ය ශාස්ත්‍රූවරයෙක් සරණ යන්නට උත්සාහ කරන්නේ නැහැ. Tamanගේ දිවි පරදුවට තබා මේ රත්නත්‍රය සරණ තමන් පවත්වා ගන්නව කුමක් නිසාද ජීවිතේ නැති වුණොත් මේ භවයට පමණයි නමුත් මේ දහම් මගින් තමන් ගිලිහුණොත් මුළු සසර ගමනම අතරමං වෙනවා මේ අවබෝධය තියෙන කෙනා සාමාන්‍ය සෙවිලි තහඩු ටිකකට ගයක් හදලා දුන්නා කියලා කෑම පාර්සලයකට දරුවා ඉස්කෝලේට දාලා දුන්නා කියලා මේ වගේ පොඩි දෙයකට තබා Tamanගේ ජීවිතයට අනතුරක් පැමුණුනත් රත්නත්‍රය සරණ කරගත්තු එක වෙනස් කරලා වෙනින් ශාස්ත්‍රවරයෙක් සරණ යන්නට සූදානම් වෙන්නේ නැහැ. මේ බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ තිර ගුණයක් කියන බවයි මෙහි පැහැදිලි කරන්නේ. එනිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන අපි තෙරුවන් සරණ ගිය බෞද්ධයෝ නම් හැබෑවට තෙරුවන් සරණ කොටගන්නේ කොහොමද ජීවිත අන්තරායකදීවත් රත්නත්‍රයේ සරණ පසෙකට වීසි කරන්නේ නැතිව එයම මේ සසර ගමනේ එකම පිහිට හැටියට සලකාගෙන